සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නිජ බාරං භික්ඛවේ භික්ඛු අම්මේ සුධම්මානුපස්සී විහෙරති අසංච භික්ඛවේ භික්ඛු ධම්මේ සුධම්මානුපස්සී විහෙරති ඉද වික්ඛවේ භික්ඛු ඉති රූපං ඉති රූපස්ස සංහදයෝ ඉති රූපස්ස අස්පංගමෝ ඉති වේදනා ඉති වේදනාය සංහදයෝ ඉති වේදනාය අංගමෝති අවුරුන්නේ යෝගාවද මහා සංඝ පිටුයි අපි ප්‍රතිපත්තාන සූත්‍රයේ මුල් කරගෙන අද මේ වෙන විට ධර්ම දේශනා වශයෙන් 40ක් ඉස්මනක් පවත්ලා මේ 40 දිනකටයි ආරම්භය ලබන්නට ප්‍රවිෂ්ටි ලබන්නට උදාගම් වෙන්නේ. අපි ඊවතාවේ ධර්මානුපස්සනා කොටසේ ස්කන්ධ ස්කන්ධ කාප්‍යයේ ඇතිවීම ලබා ගත්තා, ප්‍රවිෂ්ඨය ලබා ගත්තා. ඒ අනුව පැයක් පමණ කාලයක් ඒ පංච ඡන්දයන්ගේ විශේෂයෙන් පංච උපාදාන ඡන්දයන්ගේ රූපස්කන්ධය පිළිබඳව අපි අපගේ දැනුම අධ්‍යක්ීම සම්බන්ධ කරලා උදාහරණයක් දෙන්න උත්සාහ කළා. ඒදී අපි මේ පංච උපාදාන ඡන්දයන් කියන ස්කන්ධ පංචකයක් ඇති බව කිව්වා එක එකක් මේ ආකාරයකට පහකට බෙදලා දක්වන්නේ ඇයි කියන එක ඒ ස්කන්ධ කියන නම මේවට ගැලපෙන්නේ කොහොමද කියන එක අලුත් කරගන්න ඒක අපේ මතකය. නාම රූප වශයෙන් පෙන්වන්න පුළුවන් මේ කොටස් දෙක ඒ මතරෙන් අහලත් නිවන් දැක්කයත්ෝ ඉදත් ඉඳලා තියෙනවා අදත් ඉඳ ඉඳ තියෙනවා. පැතිනිකායේ රත්සුදාය සූත්‍රය වාගේ සූත්‍රවල මේ මුළු පංචේතියම නාම රූප වශයෙන් තමයි දැක්ුවේ ඒ අහලක් නිවන් දැකගත්ත හිතියක්. නමුත් මෙහි රූප කියන කොටසට වඩා නාම කියන කොටසේ බොහෝම සාර කර්මයි. ඒකට රාශියක් තියෙනවා. ඒ නිසා ඔබ දෙරෙකට ඒක ආબોධ කරගන්න බැරි නිසා ඒ නාම කියන එක තවත් හතරකට බෙදලා දැක්වීමක් තමයි මේ පඤ්චස්කන්ධ විභාගයෙන් කෙරෙන්නේ. වේදනා සංඥා සංස්කාර විඥාන කියලා නාම කොටසේ හතරකට බෙදලා දැක්වීමනේ මෙතන කෙරෙන්නේ. රූපය අර නාම රූප කියනකොට දක්වන රූපේමයි මෙතන රූපස්කන්ධය වශයෙන් කියනවා තියෙන්නේ. සතිපට්ඨානේ කායාන්තරවලින් දක්වන්නේ ඒකයි. ඊගාවට මේ රූප අල්ලා ගොඩක් සමූහයක් සංගතයක් වශයෙන් පෙන්වන්නේ කාලානුකූලව සහ දේශයේ අනුව මේක බොහොම මනුස්ස හිතේ පරිණාමයේදී බොහොම සුළු ටික ඉතිරි පැතිරි පස්සේ අතීත අනාගත සත්‍යපන්න වශයෙන් කාලදී කාලමානීදී පැතිරිච්ච ගතියක් තියෙනවා රූපය සම්බන්ධයෙන් ඉස්සර රූප අපි ගන්නවා වර්තමාන රූප ගන්නවා ඉස්සරහට රූප කියයි කියලා ඒක සංතතියක් කාලයේදී රූපේ සම්බන්ධ කරගෙන පවතිනවා. ඒ වාගේම රූපයාගේ අධ්‍යාත්ම පහිතාවති. මේ මගේ රූපේ මේ අනුගේ රූපේ කියලා අපේ අසු භාවනා කියනකොට අදෝපේත මත්තක දන් පාදතලා අදෝපේත මත්තක පච්චපරියන්ත පාදතලෙන් උඩ ඒකේ සාන්තිය මේ සමපිරි මේ පිරි පිළ කියන කොටස තමයි මේ අසුභ භාවනාවේ අධ්‍යාත්මවාදී කාර්යය. ඒ පිට දේවල් බලන්න. එතකොට රූපේ මේ විදිහට අධ්‍යාත්මවාදී කාර්යයෙන් කියනවා. දීන වශයෙන් ප්‍රණීත වශයෙන් මේක හොඳයි සුඛයි සතයි කියලා හිතන වෙලාවල් තියෙනවා. මේක නිහින සුඛම ප්‍රණීත නැති දීන වශයෙන් දැකන වෙලාවල් තියෙනවා. ඒ වගේම ළඟ පවතින අවස්ථාවක් තියෙනවා දුර පවතින අවස්ථාවක් මේ විදිහට ඕලාරික පවතින අවස්ථාවතිව සුඛව සිවුම පවතින අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ විදිහට රූපය ආගේ කරතුන් දේශේ වශයෙන් කාලයේ වශයෙන් පවතින නිසා අපි වර්තමාන මොහොතේ මේ 11න් එකක් දැක්කා. නැත්නම් ලේඛයක් දැක්කා. ඉතුරු ටිකක් හදලා ඕ හිතට ගන්න ගැතියක් අපේ හිතේ පවතින නිසා ඒ හැම කෙනෙක්ම පංචස්කන්ධයේ දිගට පවතිනවා හැම කෙනාටම රූපයක් මුළු ආත්මය පුරාම පවතිනවා මටත් තියෙනවා කියලා මේක පිළිගන්න මට්ටම තමයි ලෝක ස්වභාවය. මේ රූපේ රූපේ වශයෙන් ඒකලොස් ආකාරයක පවතින්න පුළුවන් එක අවස්ථාවක අපි අත්දකින්නේ මේ එක. ඉතුරු ටික අපි හිත විදී සංපාදනය කරනවා. අදී උපමාවක් කියනවනම් සත්‍යයක තියෙන කාටු චිත්තයක් ගත්තාම තුන් චිරිකාරි තුනක් එකතු වෙච්චාම මේ අසවලාගේ රූපේ කියලා ඉතාලම අඩු රේඛා ප්‍රදේශයේදී අසවලාගේ රූපේ මාවලා පෙන්නේ. ඒකයි කාටුන් චිත්ත ශිල්පියාගේ තියෙන ලක්ෂණ. ඒ නිසා මුළු පත්‍රයේම අකුරු රාශියකින් කරන්න පුළුවන් පණිවිඩය අකුරු රේඛා කීපයක් හරියට ප්‍රමාණිකව ඉදිරිපත් කිරීමේ අඳවන්න පුළුවන්. පුද්ගලයෙකුට බැලුවට එතන කාටවත් නඩු ගන්න බෑ. පෙරසලාට බැලලා තියෙනවා කියන්නේ මොකද මේක ඇතුළේ තියෙන කුංචි රූපයක් විතරයි. ඒක දෙක තුනක් විතරයි. නමුත් බින්දුවනේ සංවේදනයේ සිට අනන්‍ය වගේ තමයි රූප දිහා බලනකොට මේ රූපයාගේ ආස්වාද ප්‍රසාරය ගත්තත් මුලින් මුලින් සාමත්ව ඕලාරිකව වැටේ. ඒ වැටෙන ආස්වාද ප්‍රසාරයේ අන්තිමට ඕනම යෝගාවචරය. ටික දවසක් භාවනා කරන්න නම් ආනාපානිය අහුවෙන්න ඕනේ ආනාපානිය අල්ලගෙන ටික දවසක් භාවනා කරන්න අනිවාර්යයෙන්ම චෝදනා කරනවා ආනාපානෙ කියන්න අල්ලන්න බැහැ. නමුත් උගන්නව මේ අර ඕලාහලක කරදිච්ච ආනාපානෙම තමයි දැන් සීම වැටේ. ඉදා හොඳට ප්‍රීත වැටෙච්ච එකම තමයි දැන් සීන වශයෙන් වැටේ. නමුත් ඒ ආනාපානෙ මම මැරුනේ නෑ. ඒකටම හුස්ම කල්පනා කියන සංකල්පයක ආදාවක් නැහැ. සීන භාවයේ ප්‍රීත භාවයටම වගේ. ඕ ඕලාහලක භාවයේ සුක්ෂම සූක්ෂම භාවයටම වගේ. මෙන්න මේ විදිහට රූප කලාව පවා ආසස්පතාවකින් ගැටෙන වායු ප්‍රසාර රූපේ පවා බලාගෙන ඉන්නකොට මේකේ විවිධ හැඩතල මාරු වුණාට අපි කවදාවත් දුක්ම නැති වුණා කියන බාරගන්න ගියොත් ඒක අසමයි. අනිත් වගේ මේකෙන් යන්තම් කෙලවරක් කොලක් තිබුණත් අපි ඒකේ සම්පූර්ණ චිත්‍රයක් පවාගෙන තමයි අපි උත්කල සාහිත්‍ය ලියන්නේ, ඌ අපි බහර දෙන්නේ මට මේ ගේ මගේ මේ ඉඩම මගේ මේ ජාතික ස්ථාන කියලා අයිතිවාසිකම් කියන්නේ මේ රූපයාගේ පවතිනා වූ ස්ථිර සංඥාවක් විතර වර්ධනය කරනවා. ආගේ විදියෙන් තමයි මේ වේදනා ස්කන්ධය ගත්තා. ඒ වේදනා ස්කන්ධ කියලා නම ඒකට ගැළපෙන්නේ මොකද? අපිට දැක්කක්ම නැති වුණාට අපි දන්නවා දක් තියෙනවා දැක්කම පුළුවන්. එනිසා වර්තමානයේ ඒ දැක්මක් එහෙම නැත්නම් සුඛයක් නොලැබුණත් අපි වේදනාව අපෙන් තහවුරුයි කියලා හිතන්නේ. ඒ වේදනාව දිගට පවතිනවා කියන සංකල්පයක් අපිට තියෙනවා. ඒකත් අර වගේ අතීත වේදනා, විවර්තමාන මොහොතේ පවතින ආ වේදනා, අනාගතේ දෙන්න පුළුවන් වේදනා කියන වේදනා જાති විතරයි. ඊගාවට ඕලාරික සුකුලතාන ගොරෝසුන් ගැන අපක් අපිට අහන වහාම දැනෙන වේදනාව. ඊට පස්සේ එක වේලාවක් ගියාට පස්සේ ඒකෙතන ඉන්නකට මොකද අතගාල ගන්න නැත්නම් දැනෙන්නේ කොහොසුච්චේ ඒ වගේම අධ්‍යාත්ම වේදනා පහිතාවේ මේ තමන්ගේම අතපය කැඩිලා තුවාල වෙලා තියෙන ඒක තමන්ගේ හොඳ කවුද හිත කිතු මනාප කෙනෙකුට වෙච්ච වේදනාවක් කෙනෙකුට බාහිර දේ වුණත් ඒක තමන්ගේ දේ වගේම දැනෙන්න ගන්නවා ළඟ වේදනා දුර වේදනා මේ දැන් මේ මොහොතේ තියෙනවා වෙන්න පුළුවන් නැත්නම් ඉස්සර වෙච්ච වේදනාවක් නැති බයක් එන්න තියෙන වේදනාවට බයක්. ඒකත් හිත පිළන වේදනාවක් වෙන්නේ. ඒ වගේම හොඳ වේදනාවක් නරක වේදනාවක්. මේ අදිට බලපුවහම වේදනාව හැම වෙලාවෙම තියෙනවා කියන්නේ එකම සංඥාවක් මෙයාට ලැබෙනවා. මේ සංඥාව තීව්‍ර වශයෙන් වෙනස්. ඒ පොතර වෙනස් වුණත් මුළු වේදනා ස්කන්ධයෙන් අපි කරන්නේ නැහැ. ආම වේදනාව පවතිනවා කියලා පිටේට පවතින නිත්‍ය සංඥාව. නිවේදනාව කියන එක අනුවේදී භාවයක් වශයෙන් අනිත් වැඩි වල දැනෙන ගැටියක් කියනවා කියන එක අපි අපේ පෙර පිනක කලයක් කියලා හිතනවා. අන් කියනකොට වඩා මගේ ඇහැට හොඳටම සූක්ෂම දේවල් වෙන් කරලා දකින්න පුළුවන් මේක ඇහි ඔපේ හොඳයි. ඒ වගේම කරට මුහුතින් සම්ප සදා ඇහි කව ඇහෙනවන ඒක හොඳයි. නාසයේ දිව ශරීරයේ ඇහි පුංචි පුංචි විඳන සාමත්ව පරිස්සම දක්වන්න පුළුවන් ඒ වේදනා පද්ධතිය බව පෙර පිනස් කරලා ලැබු එකක් කියලා අපි ඒක මගේ කියලා රැක ගන්න තමයි ඉදාරු වගේ මගේ අම්මා වගේ මගේ තාත්තයි කියලා ඒක අපි නංගුවක් කරගන්න කරා මේ විදිහට සම්මත ලෝකේ වේදනාව පෙර පිනකින් උපදිච්ච වාසනාව වේදනාව දැනීම අඩුව කරා ඒක හොඳට සූක්ෂම දැනනවනේ අපි කන්නේ ඒ පින පිනකින් ලැබිච්ච දෙයක්. ඒ නිසා ඒ පුද්ගලයා ඒ ලැබුණා වූ අවස්ථාව තමයිවත් සිංහල් කරමින් එහෙම නැත්නම් අසාධාරණේ හෝ කපවිඳිවි ඒක දිගට ප්‍රවැත්වීම කරන ප්‍රයත්නය තමයි සංසාරය. ඒ අර වින්දනය වේදනාව සූක්ෂම දැන ගතිය අවුරු වෙනක් හොඳට මේ වේදනා සංදයක් වශයෙන් දැකගෙන ඒ තුලින්ම දියතාවු සූක්ෂම භාවයේ තුලින් මෙහි ඇති ඇති බලන්න යථා භූතේ ඥාන පහල කරගන්න හදවතට බුද්ධ ඥානයෙන් වහන්සේ අර වාගේ සූක්ෂම කරකින් තමයි කියන්නේ. ඒ නිසා වේදනාව කියලා කියන්නේ වර්තමාන මොහොතේ පවතින්නේ ඒ මුළු වේදනා ඛණ්ඩයේම වේදනා ඛණ්ඩෙම එක යාන්තම් දෙන්නක් විතරයි. ඒ කෙන්න ඛණ්ඩ කරගන්න තමයි මේ සංඥා ඛණ්ඩේ දිගට සැදී පැහැදී තියෙනවා. ඒ නිසා සංඥා ස්කන්ධයේ මේ විසව ස්කන්ධයට පස්සේ සාකච්ඡා වෙන්නේ ඉස්හාවත්ම සැදී බලකාව අපි මේ ගන්න බින්දන විදිහේ. ඒක භාවනා චිත්ත වීතියක භාවනා යෝගාවචරයකට ලැබෙන අත්දැකීම විතරක් නෙවෙයි ලෝකයේ ඕනතර විදර්ශන පෙන්ලා දීලා තියෙනවා. ඒ තමයි ඇති කරගත්ත සංඥාවේ හැටියට තමයි මේ වේදනාව ලැබෙන්නේ. සංඥාව හොඳ සුබ සංඥාවක් නම් මොන දුකක් වුණත් අපිට සකස් කරගන්න පුළුවන්. නමුත් අපිට තියෙන්නේ නරක සංඥාවක්. මේක උනා නරකයි කියලා හිතලා හිතනවන මොන දේ ආවත් අපිට ඒක පේන්නේ තරමත්ම කරදරයක්, තරමත්ම වැඩයක්. ඒක නිසා මිනිස්සු මේ සැක මේ යුද්ධ මේ අනුකතා ගැනදී වැන්නේ දෙවි සදාකාලික පහළ වෙන්නේ මේ මේ විදිහට එකිනෙකා අතරේ පවතිනා වූ සංඥාවන් වලට ඒ ඒ වෙලාවේ ලැබෙන වේදන අර මේ අවිද්‍යාව තුලින් කියවන්න යන්නේ තමයි. ඒ නිසා වේදනාව පිළිබඳ ඉගෙන ගැනීම බොහෝමත්ම ප්‍රචලිත විෂයක් බව වටහා ගන්න. අර රූප වගේම තමයි වේදනාවේ කුල සාකාරයක් තියෙනවා. ඒ කුල සාකාරය ප්‍රධාන වශයෙන් මේ සංඥාවෙන් වර්ණ ගන්න වෙනවා. ඒ නිසා ඇති දේ නෙවෙයි මෙතන මේ රස කෑමේ අතිදේ නෙවෙයි චෝදනාවට හේතු වෙන්නේ අතිදේ නිසා නෙවෙයි නඩු කියන්නේ විකා ගන්නවා. ඒ නිසා මේක කවමදාකවත් සමතේකටපත් කරන්න පුළුවන්. වේදනාව අපි ඉන්නන්නේ හැම වෙලාවෙම මේ වේදනාව සුඛ සුඛ වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා කියන මේ තුනේ මිනිස්සේ මොනෝ තත්ත්වයක් අත්හැරේ. හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ සුඛය තමයි. දුක මොනෝ තත්ත්වයක් හරි දෙයක් විඳින්න කැමති නැහැ. ඒ නිසායි මෙච්චර මේ දැනගෙන දැක දැක සංකාර කොච්චර කල් අපි ගමන් කරලා තිබුණා ආම මේ දුක්ඛාදීත්මයන් වහන්සේලාගේ වර දැක්වීමක් නැතුව අපි කවදාකවත් මේක අවබෝධ කරගන්න බැරි තත්ත්වයකටපත් වෙලා තියෙන්නේ මුලමඳාගේ තියෙන සුවේදී අපි සුඛ වේදනාවට වශී වෙලා සුඛ වේදනාවට අධදහි වෙලා ඒකටම අඳුරන ජාතකයක් වඩපත් ඒකම පහිදින જાතියක් වඩ කරලා. ඒ නිසා අපිට වේදනාව ආස්පතින් දැකගන්න අවස්ථාවක් ලැබෙනවා. ආස්පතින් දැක්කම අපිට පේන්න පටන් අරගනි වේදනාව කියලා කියන්නේ මේ පිළිතන විදිහේ ඒකාත්මීය වශයෙන් පවතින අල්ලන් කරන කණියක් නෙවෙයි. ඒකේ විවිධ හැඩ විවිධ මේ හැඩතල අනේ හැඩතල ඔක්කොම දැක්කම ඒක හුඟක් වෙලාවට මෙතන තියෙන බව ආකාරය. සම්බුද්ධ වහන්සේගේ බොහොම ප්‍රකට ඒ වගේම කාටවත් ඇහෙන කරුණු උදාකර දැක්වීමක් අනුව තේන බිඳුපම රූපක් මේ රූපය කියලා කියන්නේ වක්කඩ වෙනක් වාගේ වක්කඩයක් වගේ නිතරම සතුටකට ඇති වෙන පෙන එතන කුඩියක් වගේ විදක් වගේ විත්තක් වගේ පවතී ඇඟේ ගහගෙනත් යනවා මේ කම් වතුර කාවල් වලට ඉතින් ඒක දිහා පිටින් ඉඳලා බලනකොට බොහෝ ලක්ෂණ පාවෙන රාශියක් විතර තියෙනවා. නමුත් ඒක විඳල බැලුව කන්න බැලුව ගන්න දෙයක් නැහැ. වෙන පිටක් වශයෙන් තමයි පේන්නේ මේක තරවතන ගමන කරලා පෙන්නනවා රූපක් ගන්න. වේදනා බුබු රූපන. වේදනාව බුබුලක් ගන්න. මේ බුබුලක් කියලා කියන්නේ වස්තාවක් ආවක දිය කඩකට වස්තාව ගැටෙනකොට ඒ දිය කඩේ හරියට වෙන බුබුල පහළ වෙනවා. පහළ කලේ සාචිත්තක්ෂණයේ හුඟක් වෙනකොටලු විදිලා. නමුත් ඒ නැති තැනකින් අර වතුර බිඳුවේ ජල මත ආහාර දීම නිසා ඇති වෙනා වූ මේ වෙනපිට ලෝකයේ තියෙන විශිෂ්ටතම තම අර්ධගෝලයක නිර්මය. ඒක කිසිසේත්ම කිසිම අදුපාඩුවක් වාදී කියන ඒ කරකර ස්වභාවය ආත්මකතර සමාන නිසා ජලයේ තියෙන ආබන්ධන ගතිය නැත්නම් ජලයේ ජල සිවියක් ඇති කරගත්තා පස්සේ ඒක සමාකාරව පැතිරෙන ඉතාම තුනි සිවියක ස්වරූපේ නිසා මේක අර්ධ ගෝලයක් හදනවා අන්න සම්පූර්ණයි. හැබැයි සතු කරගන්න ඕනේ. අපි తీරනකොට ඒකට කැඩල කියන පස්සේ කොහොමද මේ ජල අර කාලයක් ජල සියුම් සිවියක් ඉන්න පැවතුනේ කියලා කතා කරන්න බෑ. කොහොමද අර ජලස්කන්ධය ටික කියලා. අර වාතයෙන් වෙන් කරලා තියාගෙන හිටපු බුදුලට අල්ලාගෙන හිටපු ගුණන් ටික වාතයට එකතු වෙනවා. දැන් බෑ. නමුත් තව චිත්තක්ෂණයේදී තවත් ජල බිඳුවක් ගන්නකොට ඒ වාගේම එන බුදුලක් පහළ වෙනවා. එන දෙවෙන බුදුල සමහර මේ හොඳ ආලෝකය වීදී යන වෙලාවකට ගත්තොත් ඒ දේ දුන්නක පැහැපෙන්නන්නත් සිදු අන්න ඒ වගේ තමයි මේ අපේ ඉන්ද්‍රයන්ට සාප රූපයන්ට සක්ති සෝත ධාන ධුව ආය කියන මේ ඇහ කන නාසය දිව කය කියන මේ භාග රූප වලට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ එක එක අරමුණක් වදිනකොට එවගේ පහළ වෙනවා මේ වගේ දෙනමුත් ඒක විශ්වයේ විශ්වයේ මේ විස්මිත නිර්මාණය ඒක අංග සම්පූර්ණ අර්ථ ගෝලයක් ඒකේ තියෙනවා. නමුත් ඒක මගේ තියාගන්න කියලා අරගෙන ගිහිල්ලා අල්මාරියක තියාගන්න ඉන්න එහෙම පුළුවන් ගැතියක් නැහැ. එහෙම කරන්න ගත්තොත් ඒක පෙන්නලා දෙනවා මේක කොච්චර අනිත්‍යද මේක අල්ලුම් බා බැලුම් විතරයි. අල්ලන්න ගියොත් බලන්න ඒක ඒ චිත්තක්ෂණයක් බලනකොට විඳින බව තේරුම් අරගන්න ඕනේ. අන්න ඒ වගේ බුබුලේ වෙන බුබුලේ තියෙන උපමාව තමයි මේ වේදනාව පිළිබඳ හදවතට සුපෙන්ලා තියෙනවා. නමුත් අර මේ වේදනාවක මූල වශයෙන්, අද වශයෙන්, අග වශයෙන් ඒකාන්තයෙන් අපි දැකිය යුතුයි කියන විපස්සනාවක් අලුත් විදියේ, අනිත් විදියේ, විෂම විදියේ දර්ශනය අපේ ජීවිතේට කවාගෙන නැත්නම් අපි හැම වෙලාවෙම මේ මේ වර්තමානයේ අවතිර හැදෙමින් පවතිනා වූ රූප බලමින් සන්තෝෂ. බින්දමින් පවතිනා වූ රූප නොදකින් නොතකන් කියලා ඒවා පිළිබඳව පස්චාත්තාප කරගත්තා. අපිට මේ රූපයක ඇතිවීම මෙහිමයි, අවදීම මෙහිමයි, නැතිවීම මෙහිමයි කියන එක දිහා බලන කාලය අර විද්‍යාකූල නැත්නම් ශාස්ත්‍රීය හැටේ. අපිට තියෙන්නේ ඇති වෙන පැත්ත බලමින් සන්තෝෂ වෙන ගතිය පරණය කුංචි ධර්මස්වාහ. ඒ ගතිය තමයි අන්ධ පුතක්කය බලන්නේ. කල්‍යාණ පුතක්කයයි කියන වචනේ අපි පසුකාලීන මේ සාහිත්‍යයේ කරගත්ත මොකක්ද? මේ වේදනාවේ මේවා මුලක් තියෙනවා, වැඩක් තියෙනවා, අකක් තියෙනවා. යම් දවසක මේ වේදනාව මුල බඳාග දැක්කාම ඒ වැඩ පිළිවෙල රූපයක මුල බඳාග දැක්කා වගේමයි, අඤ්ඤාය මුල බඳාග දැක්කා වගේමයි, සංඥා සංස්කාරවල විඥානයේ කොයි එකේ තමයි. ආනීතිය දැක්කට තමයි මේ සතිපට්ඨානේ ආරාධනා කරන්නේ. ඉතින් අපි දැන් මේ පැත්තෙන් බලවන්නේ මේ වේදනාවක් ඇති වෙන්න අතීතගත නැත්නම් අපේ සහජාතයෙන්ම සංසාරයෙන්ම අපිට ලැබිලා තියෙන අවිද්‍යාව බලපාන. මේ අවිද්‍යාව දැනටත් නොසුදී පවතින ආ කුෂ්ණාවක් නිසා අවශක්තියක් නිසා මේ වෙලාවෙත් අර අහකන නාසය දිව ශරීරය කියන මේ ස්ථානයක වදින්නා වූ ආරම්භණයක් නිසා වේදනාව පිටේකෝම පවතිනවා වේදනාව යම් තැනක නතර වුණා නම් අපි කියන ක්ලාන්තව අපි කියනවා නිින්ද ගියයි කියලා. අපි කියනවා මරුණයි. ඒක නිසා ඒක මහා අභාග්‍යයක්. වේදනාව නැති වෙච්ච අවස්ථාව අසබල අභාග්‍යයක්. අපි නිතරම වේදනාව අවශ්‍යයි. මේ වේදනාවෙන් තමයි මම නැත්නම් මම කියන සංකල්පයේ විදියට පවතින. මේ ඉස්සර කාලේ මේ වේදනා නාශක පාවිච්චි කරලා නිරෝධනය කරලා ශල්‍ය කර්ම කරන්න ගියාම උද දෙනෙක් ඉදම් බෝදල් ලියලා කියලා තමයි ශල්‍ය කර්ම කරන්නේ. මොකද මේ වේදනාව නැතුණාට පස්සේ ආයෙ නාවොත් මේ ධර්මයේ ගොඩහරි භාරකයි. ඒ නිසා කල්ලි කම්මේට යන්නේ ඉතලා ඌදා ලියලා කියලා යන්නේ මොකද ඒ තරම්ම බයයි එක චිත්තක්ෂණයක හෝ මේ වේදනාවෙන් තොරව ජීවත් වෙනවා. ඒ තරම් අපි අඳුනාගෙන කියනවා අනිවාර්යයෙන්ම මේ ජීවිතයගේ ප්‍රයත්න තියෙන රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පහ බොහොමත්ම සජීවීව තියෙනවා. ඒ කාලේ මේ සම ජීවිතවල මෙතර කැමති. ඒ කාලේ තමයි දුකේ තාමත් හොදව, හේදව උපවැදිච්ච දීතහාවක් ටිකක් තියෙනවා. වේදනාවක් තාමත් ප්‍රකටයි. මොකද අර කුංචි කාලයකට වඩා සංඥාවක් කියන වෙලාව. ඉතාම කුංචි කාලේ තමයි හුඟක් මේ වේදනාව වේදනාවක් සංවේදී. නමුත් සංඥා සංඥාවක් මේ නිර්පාක කාකාට අඳුරන්නේ. හොඳ නරක දන්නේ නැහැ. ඒක නිසා අම්බෙච්චි මේ මේ මේ වෙලාවේ ලැබෙන අරමුණු කියවා ගන්න තේරුමක් නැහැ. කවදාකවත් මේ ආලෝකයක් ඇති නැති මේ අන්ධයාට ඒ මොනම දෙයක් අත්දැකීමක් නැහැ. සෞඛ්‍ය කාලයක් යන කර්ම ජීවිතේ එනකොට අපි සුසු සංඥා රාශියක් තියෙන නිසා ඕන වේදනාව පිළිබඳ අපිට ලොකු පරමාර්ථයක් ලැබෙනවා. ඒ නිසා මේ වේදනාව වැඩි කර ගැනීම සුඛභෝගය ලබා ගැනීම විශේෂ ව්‍යාපාර වේදනා සංවයයි. මේ විදිහ සංඥාවේ ඒ වගේම සංස්කාර තිබුත් මම කරනවා මට කරන්න ඕනේ මට ඕන දායක කරන්න ඕනේ කියන විදිහේ ඔය ඔල්ලමල ගති. ඉතාමත්ම අධික ඒ සංස්කරණය කරන ගතිය අධික ඒ ධර්මකාරකයි. ඉගාට විඤ්ඤාණය. මේ එක එකක් විතර දැනගැනීමේ ඕනකම. අවශ්‍යතාවය දායකකට වෙන්නේ කර්ම කාලික සංසාරේ තාමත්ම බැඳෙන වයස සංසාරේ බැඳෙන වයස ඒ කර්ම වයස. ඒ වයසේදී උනත් මේ සර්වඥතා ඥානයෙන් දේශනා කරපු මේ ධර්මානුකූලව මේ වේදනාව දිහා වේදනා ස්වરૂපයෙන් වේදනාසු වේදනානුපස්සී විහෙර වේදනාව කෙරෙහි වේදනාව අනුව යන්නා වූ දැක්මේ යුක්ම ජීවත් වෙනවා නේද මේ දර්ශනය දැක් ගන්න පුළුවන් චර උත්ස අවස්ථාවලත් ඉතින් සාපි වේදනාවේදී ඒකට හේතු වෙන්නා වූ නිර්මාණකූලව අවිද්‍යාව නිසා තණ්හාව නිසා කර්ම නිසා සමහරවල් කියන අවිද්‍යාව කරන උපාදානත්වයකට එනකොට දැඩි අල්ලබදා ගැනීම නිසා කර්මේ නිසා වර්තමානියත් ආ වූ අරමුණු ගැටීම නිසා මේ වේදනාවේ ඇතිවීම නැතිවීම දෙක සිද්ධ වෙනවා. යම් අවස්ථාවක අතීතගත මේ අවිද්‍යාව, තෘෂ්ණාව, අභිපාදානය, කර්ම වේගත් නැති වුණානේ ආය වේදනාව පහළ වෙන්නේ. අපි කියන වේදනාව අත්හංග මේට ගියා නාලි ලෝක දිනා ආකාරයට ඒ වගේම තමයි වර්තමානවත් ආ වූ අහත රූප නොපෙනී යන කනට ඉස්සද්ද නැතුව ධ්‍යාන, අද්ද නැතුව ධ්‍යාන, නැත්නම් විචාර කරන ධ්‍යාන, නාසයේ දිවට මුඛයක් කියන්නේ කඳක් රසක් නැති අවස්ථාවකටපත් වෙනවා, කායක පහසක් නැත්නම්පත් වෙනවා. ආ මේ වෙලාවේදී අනිත්‍ය වේදනා පහළ වෙනවා. මේ සංඥාවල්දී අර පරණ කියන්නේ මස් මස් පිළිච්ච කලයක පිටපැත්තෙන් අර මේ වසා මුරුමුතේ වාගින්න වාගේ කර්ම සංයාවක් තිබුණට ඒ වෙලාවේ වේදනාව ඇති හිටියා. මෙලි විදිහට කියනවා මේක වේදනාවකින් තව වේදනාවක් නාගිය. ආන්නේ විදිහට වේදනාවේ ඇතිවීම සහ නැතිවීම දෙක හොඳ තේරුම් අරගන්න අර යෝගාවචරය අර සාමාන්‍ය අන්ධ පුතක් කරනවා වාගේ මේ වේදනාව එක දිගටම කියන එකක් මගේ පෞරුෂත්වය කියන්නේ මගේ හැකියාව කියලා කියන්නේ සුණුවාන සුඛ වේදනාව ලැබිය යුතු දුක් වේදනාව දුරු කළ යුතුයි කියන ඒ ඔලඹල ගති කලකට පහර තියලා මේ වේදනාව කියලා කියන්නේ වහා ඇති වී ඇති වී යන දෙයක් කියන මූල සංඥාවේ අර වේදනාව දිහා බලන්න ඕනේ. බලන් ඉගෙන ගන්න නම් මේක ඇතිවීමක් සහ නැතිවීමක් පවතිනවා කියන මේ සතිපට්ඨාන අඳුන්වා දෙන ධර්මයේ දැක ගන්න. අපි සතිපට්ඨානයේදී කායනුපස්සනාවට පස්සේ වේදනානුපස්සනාව කියලා අපි මේ කොටස සාකච්ඡා කළා. ඉඳගෙන ඉන්නකොට ආනාපානකෝ ඉන්දීම කිලිමකෝ මේ මූල කර්මස්ථානයේ හිත යොදන්න උත්සාහ කරනවා වූ ආධුනික යෝගාවචරයට ඒ ව්‍යාපාරයේ අසාර්ථකෝ ජීවිතෙම විනාඩි 10ක් 15ක් විතර යනකොට ඔන්න ඉඳින් හිතුන් නැතුව ඉරියාපතේක තියෙන ඒ සුඛ භාවය නැති වෙනවා යහපත් නැත්නම් නියම පටන් අර ගන්නවා වේදනාව ක්‍රියාත්මක වෙනවා මෙතන අපි දහන වශයෙන් මේ භාවනාලෝකෙදී දුක් වේදනා තමයි මේ වේදනාව කියන වචනේ සඳහන් කරලා තියෙන්නේ සාමාන්‍ය කාම ලෝකේ වින්දනය කියන වචනේ අපි සඳහන් කරලා තියෙන්නේ සුඛ වින්දනය රසාස්වාදය ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒ ලක්ෂණ චිත්ත කලාවක නැත්නම් මිහිරි භෝජන මේසයක ඒ මීඩියා විඳ ගන්න බැන්න රසත්‍යතාවය නැති වින්දනයක් නැති එකෙක් විදිහට මරුස් එහෙම නැත්නම් කිසිම දෙයක රසයක් නැති කෙනෙක් විදිහට රසකාමී ලෝකයා විසින් පහත් කරනවා. ඒ මොකද හේතුව වින්දනය කියලා වචනේ අපි අරගෙන තියෙන හොඳ පැත්ත. රස විඳින්නෝ මේ කර්ම කාලේ හැමදාම හිතින්නේ නේ ඒ කියන කාලේ පුළුවන් තරම් අපි ඒක ප්‍රයෝජන ගන්න ඕනේ කියන අදහසයි ආන්නේ. භාවනා ලෝකේ තාත්තාම ඒක නිකන් අනිත් පැත්තට වගේ දාලා තියෙන වේදනාව කියනකොටම මූණ ඇඟුල් වෙන ගැටයක් තියෙනවා. කතා කරන්නත් එක්ක කම්පින ගැටයක් තියෙන. ඒ මොකද දුක් වේදනාවයි වේදනාවක් කියන්නේ. නමුත් අපි ඒ වේදනාව පස්සනාකට දෙනකොට තේරුම් ගත්තා මේ වේදනාව එහෙම ඒකාන්ත දුකක් හෝ ඒකාන්ත කාමනෝකේ හිතන විදිහ සපක් නෙවෙයි. මේ දෙක අතරමැද අදුක්කම සුඛ කියලා එකක් තියෙනවා කොටස් තුනකට. අන්නේ කොටස් තුනේ ටික වේලාවක් ඉඳගෙන ඉන්නකොට අනිවාර්යයෙන්ම අපි සාමාන්‍යයෙන් දන්නවා භාවනාව අර කියන විදිහේ වැරදුනා නෙවෙයි හරි ගියා. ආනාපානයේ හිත ආනාපානයේ අනුව හිත පවතින ගැටේ තියෙනවා. ඒක ස්වභාවය තමයි ආනාපානයේ දිගේ හිත යනකොට ඒක සිුම් වෙනවා. දෙන් දෙන් දෙන් දෙන් ආනාපානයේ සූක්ෂම ගැටයකට පත් වෙන එක ප්‍රධානම වශයෙන් විදි ධන වතාල අනුධන වතාලදී ත්‍රිකත් දෙයක් නෙවෙයි නමුත් ඇති වෙන ලෝක න්‍යාය ධර්මය මේ භාවනා ක්‍රමයක් වශයෙන් පාවිච්චි කරනවා. ආ මේ වාගෙම තමයි රූප ධර්ම එන්නේ එන්නේ සිං වෙන වගේම රූප ධර්ම සිං වෙනකොට හිත සංයම නැත්තම් සමාධි නැත්තම් නාම ධර්ම ප්‍රකට වෙනවා. අන්නේ ප්‍රකට වීමේදී ඉස්සල්ලා ප්‍රකට වෙන්නේ වේදනාව. ඒ නිසා භාවනාවේදී සමාධියක් සහ ඉන්දියාවත් අස්සාබියක් නොලැබුණාන රූප ධර්ම විශේෂයෙන්වත් ඉතේ එකලක්ක් නැහැ එතකොට ටික වේලාවකින් භෞමිකවට මේ වේදනාව ප්‍රකට වෙනවා එහෙම නැතුව භාවනාව හරියට නැත්නම් ආනාපානේ හෝ ඉන්දිය හැකීම දිගේම පිටපස්සට යනවා නම් ඒ සත්තා වූ මූල කර්මස්ථානයේ ක්‍රමයෙන් සූමාව අති සූක්ෂම භාවයක් ඇති වෙනකොට හොඳ පැත්තෙන් හෝ නරක පැත්තෙන් මේ වේදනාව මත කරනවා. සුඛ වේදනාවක් වශයෙන් හෝ දුක් වේදනාවක් වශයෙන් මත කරනවා වෙන විදිහට කියවන රූප ධර්මයාගේ දැක දැක දැනදර දෙවි යන සිදු වෙනකොට හිතට රූප ධර්ම වෙනුවට නාම ධර්ම මත කරන්න බලන්න. සමහර විටක මේ මත වෙන රූප නාම ධර්ම සුඛ වේදනාවක් භාවනාවේ ලැබෙනා වූ විත්‍ය ධර්ම සුඛ විහරණයක් වශයෙන් ලැබෙනවා. එහෙම නැත්නම් බොහොම ඉංචි දෙයක් තුලත් බලපතල විඳ ගන්න බැරි අතුක දුකක් විඳ ලැබෙන්න අපිට. එහෙම විකල්පයක් ඇතුව උඹ වේලාවකට දීක වෙන්නේ අදුක්කම සුඛ වේදනා විනේකයි නමුත් යෝගාවචරය ඒ વિશે දන්නේ. ඒ තරම් අපි ආම ලෝකේ ගත කරපු කාලේ අර සත්‍ය කාලය යන සුඛ වේදනා පස්සේ එළෝක නිසා. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මේ හොඳ පැත්ත විතරයි. භාවනා කරන කට්ටියට නැත්නම් භාවනා යෝගාවතෙන්ට ඒකේ අනිත්‍යත්‍ය රෝගේ සමාහරණයට හැදෙනවා. සුඛ වේදනාවක් නැත්නම් අඩු ගානකට දුක් වේදනාවක්වත් වේවා කියලා ප්‍රයත්න කරන වෙලාවක් දින ව්‍යාපාර කරන වෙලාවක්. මොකද මේ සුඛ දුක්ඛ දෙකම විශේෂයි දක්ෂ භාවයේදී භාවනා යනකොට ඉස්සරහට එනවා අදුක්කම සුඛ වේදනාව අඳුනා ගන්න කැමතිත් නෑ අඳුනා ගන්න දක්වත්. ඒක නිසා එක්ක හයියෙන් හුස්ම ගන්න. අර ගොරෝසු ආස්වාද ප්‍රසාරික හෝ හොඳයි. එහෙම නැත්නම් උම්මනවා අකුලේ. නැත්නම් ඇත්ත කරලා බලනවා ඇත්තටම බඩ නැද්ද නැත්නම් ඒ කීමක් හැදීමක් නැතිලාක් කියලා අදුගානේ හිතෙන් බලගන්න ඇත්ත කරලා බලනවා ඇත්තටම නැතිලාක් කියලා මොකද අර ගොරෝසු දේවල් ඇති තත්තාවක් යදුතුම් දුක වේදනාවට ක්‍රමානුකූලව නම් ආවේ පුරෝසු කණේක තමයි ජීවන භාවය පුරාම අඛණ්ඩ සතියෙන් කල්පනා නම් යෝගාවචර ධර්ම ශ්‍රවණයකුත් කලින් ලැබිලා තිබුණා නම් ඒ යෝගාවචර කල්පනා වුණොත් මේ ගුරුතුමෝ කල්පනා වූ ආනාපානාදී දේවල් නැත්නම් කාය පිළිබඳව වින්දන දැන් ක්‍රමයේ ජීවභාවයක් පත්වනවා කියන ඒක යෝගාවචරයට ලොකු සතුටකට හේතුයි ඒකයි අර තුල වේදාල සූත්‍රයේ සඳහන් කළේ සුඛ වේදනාව නම් නැතිවීමට පයි නැතිවීම දුකයි. දුක් වේදනාව නම් නැතිවීම දුකයි නැතිවීම සැපයි. අදුක්කම සුඛ වේදනාව නම් දැනගැනීම සුඛයි නොදැන සිටීම දුකයි. ඒ නිසා මේ වේදනාවල් බලනකොට අපි අර කාම ලෝකයේදී පෙන්වලා තියෙන දර්ශනය හැටියට හැම වෙලාවෙම මේ සුඛ වේදනාව රසත්‍යතාවයේ රස බින්දනය දිගේම යන කෙනාටම එකම කපුණයි කියන්නේ මේ සුඛේ වැඩි කරගන්න. සුඛ උපභෝග කියලා මේ ප්‍රතිලාභකාරයේ සුඛභෝගී වස්තු දෙන මේ සුඛේ වැඩි කරගන්න. නමුත් ඒක අර විපාකක මුලවතර බොන්නා වගේ ඉන්න ඉන්න ඉන්න ඉන්න බොන්න බොන්න විපාක වැඩි කරන දෙයක්. ඒ නැත්නම් අස්ත්‍රෝගී ඒ දින්නේ දාලා ඉන්නට කිසි බලය තමන්ගේ කුෂ්ඨහම තවන්න වගේ වැඩක්. අවදාහකත් ඒකේ කුෂ්ඨ රෝගේ සුව වෙන්නේ නැහැ. ඒ වගේ රස විතර දිගේ යෑම සමදාකක් කියලා වෙන්නේ. ඒ වගේම තමයි භාවනාවේදී ගන්නකොට අර අතිදීවතාන යෝගයට වැටෙච්ච ආධිකාලීනේ සම බුදුදහමේ සමකාලීනේ වගේ කල්මුත්‍ිත දැනුත් නැතුව වෙයි අධික දුක් වීමේ නිවන් ලබන්න හිතන කටයුතු. මොකද සාමසකල්ලිකාන යෝගයේ ග්‍රාමදාය. ආධ්‍යාත්මික වෙන්නර ආගමික වෙන්නර මේ ජීවිතේ කාන්තියෙන්නේ අපි කියන කාණියෝගයට වැටෙන්න ඕනේ. මේ පැත්තට යන කට්ටියට කවදාකවත් මේ අදුක්‍රොෂික වේදනාව මිහිදී. ආවත් වැදගත් අමුතු කියන බාරයි. ඒ නිසා අදුක්‍රොෂික වේදනාවේ තාමත් වැදගත් කොටස තමයි ඒක අදුක්‍රොෂික වේදනාව මතේ දැනගන්න පුළුවන්. මේක තාමත් සුක්ෂම. අපි අර කියපු වේදනාවේ කුණ සාකාරණ ගන්නකොට සීලං මා පණිතං වා එහෙම නැත්නම් මූලාන් සංවා සුතුමන් වාක්‍යයේ කොටස් දෙක හොඳ තේරුම් ගන්න. අපි මේ මහා ජීවිතේ භාවනා ජීවිතයක් නොවුනත් අපි ගත කරන මේ සාම ලෝකේ පුසක්කන ජීවිතයේදී මේ වගේ කොටස් වල ඒ සියුම් භාවයට යන්න හම් වෙන්නේ. මොකද ඒ තරම්ම මේ ගොරෝසු සුඛ වේදනා පිටපත් වෙනවන නිසා. මොකද භාවනා කරනකොට ඒ යෝගාවචරයට භාවනාව හරියනවනේ මේ කාන්තියෙම රූප කර්මස්ථානය නැත්නම් වායෝපෝත්සක ධාතුවේ සියුම් භාවයට එන්න පටන් ගන්නවා. සියුම් භාවයට එනකොට අර කලින් සඳහන් කළා වගේ අධික ප්‍රීතියක් හෝ අධික දුක් භාවයක් ආවේ නැත්නම් මේ නාමස්කන්ධය වශයෙන් ඉස්සලාම කියනා වූ වේදනාව ඉන්දෙන් තෙන්තෙන්ද සුඛත් නැති දුකත් නැති අදුක්කම සුඛ මධ්‍යස්ථ වේදනාවකට පත් වෙන පටන් ගන්නවා. මේ පත්වීම විශේෂයි යෝගාවචරයා අදක්තර හිත නිින්දට වැටෙනවා වැටෙනවා. එහෙම නැත්නම් ආයතරක් කලින් මතක් කළා වගේ ආස්වාදපස්සාද ගුරු උසුල ගන්න. එනිසා බිම්බි මහැකීම අයියෙන් කරලා හෝ ඒ ගුරු උත්සාහවලට යන්න බලනවා. මොකද අදුක්කම සුඛ වේදනට ආපුවම මහා පාවාණු ගතියක් එනවා. මේක භාවනාවෙන් ලැබිච්ච ලැබෙන්න ඕනේ හොඳ ප්‍රගතියක් වශයෙන් පිළිගන්න බෑ. ඒ නිසා හැම වෙලාවෙම එක්ක අධික සුඛය නැත්නම් අධික දුක හොයන ගතියක් අපේ තියෙනවා මේ හිතේ තියෙන ලාමක කෙලස්පර අන්ධ දුක්ක් වෙන ගතිය. මේක හුඟක් ධර්ම දේශනා පත්‍ර කළා. දෙවට පැහැදිලිව පෙන්නලා දෙන්න පුළුවන් වුණා. භාවනා කරලා මේක තමන් තුළින්ම දැක ගැනීම තරම් ඒක ඇති වටිනාකමක් නැහැ. මොකද ඒක එහෙම වෙනකොට ඔතරක් මායාකාරීවද වෙන්නේ කියන එක වලින් කියලා දෙන්න අමාරුයි. ඒ තරම මායාකාරී. ඒකට හේතුව භාවනාවට කල් නැතුව තමන් හිතන අපූර්ව නිගමනය. මට ඕනේ මෙහෙම වෙන්න. එහෙම නොයි දුක සුඛ දෙකම නැතුව යන. අදුක්කම සුඛ වේදනාවට එනකොට යෝගාචරයට වෙන්නේ ඉච්ඡා බංගය. අර හිතූ දේ නෙවෙයි හම්බුනේ. මට උනේ ඒකාන්ත සපක්. ඕන කරලා තියෙන ඒකාන්ත සපක් නිරාමිත. නමුත් ඒ වෙනුවට මට දැන් හම්බෙලා තියෙන්නේ ඒ අදුක්කම සුඛ වේදනාවක් කියලා. මේ විදිහට යෝගාචරය ආශීතම තරුණ වීර්යවන්ත යෝගාවචරය භාවනාවට කලින් ඇත් කර ගන්නා වූ මේ වාගේ පූර්ව නිගමනය නිසා භාවනා නිසින්ින්දේ වැඩිගෙන යනකොට දෙලි කරනවා. ඒකට අකුල් හෙලනවා. ඒක නිසි මාර්ගයේ විකාශනය වෙලා යන බව දැනගන්න තියෙන අවස්ථාව බාධා කරනවා. ඒ මොකද අපි දන්නේ වේදනාව සුඛ දුක්ඛ දෙක විතරයි. ඊට පස්සේ අදුකම සුඛ වේදනාවක් තුනක් කියලා දැනගත්තා. ඒක නිතිමාර්ගයේ ක්‍රියාත්මක වෙනකොට හඳුනා ගැනීමේ දක්ෂකම් ඇති වෙනවා. ඒ සම්මතන වහන්සේගේ සමී සමහර ස්වාමීන් වහන්සේලා මේ රූප ධර්ම වගේම නාම ධර්ම වල තියෙන වටිනාකම් සාකච්ඡා කරනකොට ඒවා අතරින් මේ වේදනාවේ අත්ආවස්ථාවක් තියෙනවා. ඒක නිසා සමහර ස්වාමීන් වහන්සේලා අදහසක් වශයෙන් ප්‍රකාශ කරන්න යෙදුනා. මම සර්වඥාන්තිගේ ධර්මයේ පිළිම අරගෙනෙක්. මම සර්වඥාන්තිගේ වේදනාවක් පිළිබඳව බෙදා දැක්වීම ගන්නවා. ඒ කාන්තේ මට ඔයයන් කියන්න පුළුවන්. මේ වේදනාවේ තියෙන්නේ හොඳ නරක දෙක. සුඛ දුක්ඛ දෙකයි. ඊට පස්සේ තව ස්වාමීන් වහන්සේ නමක් බොහොම නිස්සබ්දව මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා මතක් කරගන්න ඇති හිම කියන්න එපා. හිම කියන්න එපා. තවත නැවතී දේශනා කරපු දේ මේ විදිහට විලෝපනයක් කරන්න එපා. ඒක සර්වඥාන්සේ නිග්‍රහ කිරීම සර්වඥාන්සේ ඒකාන්තයෙන්ම සුඛ වේදනාව, දුක් වේදනාව සහ අදුක්කම සුඛ වේදනාව කියලා තුනකට කඩලා දැක්වා. ඒක නිසා මේ අපි භවනා කරන යෝගාවස්ථාව මේක දරගන්න ඊට පස්සේ අර ඉස්සල ස්වාමීන් වහන්සේ නතර වුණාම අර දෙවෙනි ස්වාමීන් වහන්සේ ඒකෙන් නව මතයක් ඉදිරිපත් කිරීමේ ඒ සාකච්ඡාව වැඩි දවස් දෙකක් පාසා තා ස්වාමීන් වහන්සේ මතක් කරලා කියලා ඇත්ති. එහෙම අරිට වැඩි වෛද්‍යකතාව කර්ම සාගතයි. නමුත් සර්වඥාන්සේ සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව, සෝමනස්ස වේදනාව, දෝමනස්ස වේදනාව කියලා පහක් දේශනා කරලා තියෙනවා. ඉතින් මේ අනුව අර ඉස්ලාම් ස්වාමීන් වහන්සේ දැන් ආයෙ පණේ. මොකෝක තමයි කිව්වේ ඔබ අරසෝයි කිව්වට ඊට වැඩිය මේකේ දෙයක් තියෙනවා. නැත්තම් සුඛ දුක්ඛ කියපාව ඇති ආදි වශයෙන් මෙතන කැම්බැල්ලේ බලන්න. කියන එක එකිනෙක වාද කරන්න පටන් ගන්නවා. ඇත්තට සර්වඥාන්සේට ආරච්චි වෙලා මේ සමතේ කරන ගමනාස කියනවා මෝඩ මිනිස්සුය තමන්ගේ මෝඩකම් අනුව අදහස් ප්‍රකාශ කරලා ඒක දැඩි දෙස අල්ලගෙන ඒක කොප්පු කරන්න දඟල. කර්මන්‍යතා ඥානයත් ආව මට ඕනේ නම් වේදනා එකක් පෙන්නලා දෙන්න පුළුවන් වේදනා සංකල්ප. වේදනා දෙකක් පෙන්වලා දෙන්න පුළුවන් සුඛ දුක්ඛ වශයෙන් වේදනා තුනක් පෙන්වලා දෙන්න පුළුවන් අදුක්කම සුඛ වේදනාවත් එකතු කරලා වේදනා පහක් පෙන්ලා දෙන්න පුළුවන්. අදු සෝමනස්ස දෝමනස්ස එක මට ඕන 50කට කරලා පෙන්නන්න. මට ඕන 100කට කරලා පෙන්නන්න. නමුත් මේ වලට පෙන්නලා තියෙන්නේ යන්න පාට අවශ්‍ය කරන මාර්ගෝපකරණය විතරයි. ලෝක අල්ලගෙන බාඳු කරන්නේ ඒක. ආනේ නිසා අපි තේරුම් ගන්න ඕනේ රහත් වෙන කම්ම මේ වේදනා කන්ද ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒ නිසා අපි කවදාකවත් කරකයි මේ වෙලාවේදී මට සැප වේදනාවක් ඕනේ. මේ වෙලාවේ මට දුක් වේදනාවක් ඕනේ. මේ වෙලාවේදී මට අදුකම සුඛ වේදනාව වෙන්න ඕනේ. ඒ කිසිම දෙයක පූර්ව නිගමනයකට බහින්න කරගන්න. ඒ බැහිම මාර්ගයෙන්ම අපි භාවනා මාර්ගයට අපු. ඒක නිසා වේදනාව නැසතුපතර සූත්‍රයේ වචනයම ගන්නවා නම් වේදනාසු වේදනානුපස්සී විහෙරති. වේදනාවන් විතේ වේදනාව අනුව බලන සුළුවේ වාසය කරනවා. එහෙමනම් මේකෙදී වේදනාවක් අනුන්ගේ දෙයක් විදිහට බලන්න පුළුවන් කම ඉතාමත් වැදගත්. පරතෝ සංකල්පයෙන් වේදනාව දැක ගන්න ඕනේ. මේ වේදනාව මගේ කියලා බලන ගැතිය නිසා තමයි අපි කාම ලෝකයේ දින රසත්‍යතාවය අනුව සුඛ වේදනාවකටම හැබැයි ගතියක් ඇවිල්ලා ඒකටම පංචින ගතියක්. ඒකටම මැත්තේ මැරෙන්න උනත් ලැහැති ගතියකට එන්නේ. එහෙම නැත්නම් අධික තපස් ගුණයටපත් වෙලා මේ අත්දිනමතාන් යෝගයේ පංච තප ක්‍රමයේ හැටියට හතරපැත්තෙන් ගිනිකොඩවල් හතරක් අහගෙන උඩිමුත් දින හොඳට පායන වෙලාවේදී පස්පැත්තකින් මම කෙලෙස් තවනවා කියලා ඉඳගෙන දාඩිය දාගෙන ඉන්න එක එතකොට හිතන්න පුළුවන් විශාල තපතක් මොකද දුක් වේදනාව දැඩි ලෙස විඳිය. නමුත් ඒකෙත් තියෙන්නේ වේදනාවෙන් තමයි කැපීමේ උත්සාහ කරන ගැතියක්. සුඛ වේදනාවේදී නම් වැඩි සුඛ රෝගී ආභාවයක් ගැනීම සඳහා ධාර්මික හෝ අධාර්මිකව කටයුතු ක්‍රියාත්මක කරන ව්‍යාපාර බහුල වෙනවා. අත්කිනවතා යෝගේ නම් අනුන්ට විඳ ගන්න බැරි ප්‍රමාණයේ දුක් අවස්ථාවල් මට විඳින්න පුළුවන් කියලා ඒ මාර්ගයෙන් තමන්ගේ ආත්ම පෝෂණය කරනවා. මේ දෙකෙන් කවදාකවත් අඳුර ගානේ අදු කෝෂක වේදනාව දක්වන තරම්වත් හිතේ ඉලක්කය. යම් කෙනෙක්ගේ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන මේ මුලම තේරුම් අරගෙන ඒ තේරුම් ගත්ත නිසා මම ලෝකාට කියලා හිතන අදීවක් අතර අර කලින් දෙන්නා වගේ ඒවා. ඒ කියන්නේ මේ වේදනාව අල්ලාගෙන ආත්ම පෝෂණය කිරීම. ඒ නිසා අපිට වේදනාව සිද්ධ වෙනවා අනුන්ගේ දෙයක් විදිහට පස් කරගෙන බලන්න. මේකට හොඳ උපමාවක්. එහෙම නැත්නම් මේකට හොඳ සංසන්දනාත්මක සිද්ධියක් වෛද්‍ය විද්‍යාව ඔස්සේ තියෙනවා. වෛද්‍ය විද්‍යාවේදී ඒ වෛද්‍යවරයා වෛද්‍යවරයෙක් වෙන්න අභිෂ ගන්න ඕනේ, අදිෂ්ඨානයක් ගන්න ඕනේ, නැත්නම් පිළිගන්න ඕනේ ඒක ප්‍රතිෂ්ඨාවේ ප්‍රතිෂ්ඨාවක අවදාපත් රෝගියාගේ ඒ වේදනාවත් එක්ක හඳුනා ගන්න යන රටා. මේ මගේ දරුවා නේද? මේ මගේ අතවලා නේද කියලා මේ වේදනාව හඳුනා ගත්තොත් එතනින් එහාට වෛද්‍යවරයෙක් කියනවා. උදාහරණ සිද්ධ වෙනවා වේදනාව දිහා පරතෝ බැලීමෙන් බලන්න. බලන්න. වේදනාවේ මාතෘකාව. වේදනාව අරමුණක් පමණයි. ඒ රෝගියා කොච්චර උච්චන ඔය කෑකොසන් අරගෙන ගත්ත බෙදා නැත්නම් දොස්තර මහත්තයා ඒකත් එක්ක හඳුනගන්න දඟලන්න පටන් අරගත්තොත් ඒ දොස්තරකම අර පුළුවන් වෙන්න ඕනේ ඊ ලෙඩක් ඒක වේදනාවක් කියලා පරතෝ බැල්මේ බලන්න. ඒ පරතෝ බැල්ම ඇතිනම් ඒ මේ දොස්තර මහත්තයාට පුළුවන් ඒ රෝගියාට දිගින් දිගටම බෙහෙත් පන්තියක් කරන්න. මොකද තමන්ගේ හිත වෙන් කර කරයි කියේ. තමන්ගේ හිත අර උද්ද මේ වේදනාවට භාවී වේදනාවේ පිළින ඒ රෝගියාගේ තත්යෙන් ආවේද වෙලා නැහැ. ආවේග භාවයට පත් වෙලා නැහැ. ඒක නිසා සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ සම්මතයක් තියෙනවා. තමන්ගේ පවුල ඉතාම කිට්ටු අයට වෙදකම් කරන්න යන්නේ. ඒ මොකද වේදනාව ආපු රෝගී අපි සාමාන්‍ය සිංහලෙත් කියනවා මොංගලන්දා කැඳිල්ලන වගේ මේ දැන් මේක හිතෙනවයි කියලා කෑ ගන්නවා ඊගාට අනිත් පැත්තට කියලා කෑ ගන්නවා. තාපොට් එකකින් තව එකක් කියලා කෑ ගන්නවා. ඒ නිසා දොස්තර මට සාමාන්‍යයෙන් දවස් දෙකකට සැරයක් ඇවිල්ලා ඒ වෙලාවෙදී ඉඳි විතරක් අහනවා. එහෙම උදේ ඉඳලා හැන්දෑව වෙනකන් දොස්තර මහත්තයා ඉන්න ගියොත් දෙදාගේ ඉතර ඒ රෝගියා නිතරම එන එන දේවල් වලට ඇවිලා එන එන දේවල් වලට තමයි බය ඇති වෙලා නානාවිද දේවල් කියන. ඒ ඔක්කොම මෙතන කරන්න පටන් අරගත්තොත් කවදාකවත් රෝගේ ප්‍රධාන රෝගේ වෙන් කළ අඳ ගන්න හම්බෙන්නේ නැහැ. බෙහෙත් පන්තියක් දෙන්න වෙයි. සවයිදෙන්නේ පැහැදිලිවම අඳුරලා දෙනවා ඒ මේ රෝගියාගේ ඒ වේදනත් එක්ක හඳුනා ගන්න යන එක. මේ වේදනාව ඒ වෙලාවේ රෝගියාට දැනෙන දේ කිය. ඒක ඉතාමත්ම විවේකීව වෙන් කරගත්ත හිතකින් ආන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මේකේ තත්ත්ව විඳදී ටිකක් සංකීර්ණයි මානසික රෝගී. ඒ මොකද ඒ වෛද්‍යවරයා මානසික වෛද්‍යවරයා පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒ මේ මානසික රෝගියා විසිනින්දේ නිදල්ලේ කතා කරන්න ඇරලා ඒ චරිතයේ වෙච්ච දේවල් හෝ දැනට පවතින හෝ මේ මානසික පීඩන තත්ත්ව හඳුනගන්න. නමුත් මේ කැතපන්තරේ යන්ත්‍රයකට හත් කවන්නා වගේ කතා කර කර කිව්වොත් අර රෝගියාගේ මේ හැඟුම් බර භාවය නැතුව යනවා. රෝගියා දැනගන්න නිකන් මේ පිටියට කතා කරා විතරයි යන්ත්‍රයට කතා කරලා විතරයි මේ දොස්තර මහත්තයාගේ කිසිම කැක්කුමක් කිසිම අඳුනා ගන්න ගැටියක් නැහැ. ඒ නිසා දොස්තර මහත්තයා දෙන්න ටිකක් අවශ්‍යයි. අන්තිම <laughs> නැහැ දොස්තර මහත්තයා දීලා දීලා තවද තමයි දන්නේ. මම මේ ටිකෙන් ටික නමුත් මේ රෝගියාගේ පස්සේ හඳුනා ගන්න ගියා. ඒ නිසා අන්තිමට පිස්සෙක් වගේ හැදෙන්න වෙනවා. ඒක ලාංකික කාලේ පිස්සු ඇරෙනවා. ඒ නිසා දොස්තර කවදා හරි රෝගියාගේ රෝග ලක්ෂණත් එක දරන්න පටන් ගත්තොත් දොස්තර දෙදෙක් වෙනවා. රෝගියා මානසික වෛද්‍යයේ රෝගියෙක් නම් දොස්තර මානසික රෝගියෙක්. රෝගියා කායික රෝගියෙක් නම් එකම රෝගයක වෙදකම් කරන ඒ දොස්තරත් ඒ දෙදේ එනවයි කියන එක හිතා ගන්න. නමුත් බුදුහාමුදුරන් මේ ලෝකේ කෙලෙස් රෝගයට වෙදකම් කරන බුදුහාමුදුරන් ලෙඩ උනේ නැහැ. ඒ මොකද උන්වහන්සේ කොටින්ම කිව්ව කලින්ම මට ඔය අත්ංගෙදි කරන්න දෙයක් නැහැ. මෙන්න මාර්ගය දක්වලා තියෙනවා. තම තමන් මාර්ගේ රාවක් ඉතින් ඒක නිසා අද කතෝලික සභාවෙන් නම් හොඳටම කියන්නේ තියෙනවා බුදුහාමර කිසිම පපුවක් නැති කැක්කමක් නැති අන්ත ආත්මාර්ථකාමී පුද්ගලෙක් කියලා. තමයි වැඩ ඔක්කොම සිද්ධ කරගෙන අතුපිය දාගත්තා කියන්නේ. මේක මේ ගැඹුරු සත්‍යයක් මේකදී. මේ විදිහට කියන දුක්ඛ සත්‍ය එක නිරූපණයක් මේකදී. යෝගාවතරය බුදුහාමුදුරුවෝ නැත්තම් ගුරුහාමුදුරුවෝ කියන්නේ. එතන ඒ ඉස්හාන මොකක් හරි එකක් අල්ලගන්න. අල්ලගෙන ඉඳලා කී කැක්කමක් නැහැ මෙච්චර ලෝකේ තුන උත්තර ක්‍රියාව කරන්න කියලා අපි ගැන බලන්න කෙනෙක් නැහැ. අපි මෙහෙම කිව්වා මේක තරකන්නේ නෑ. මේ උතරන් ධ්‍යාන කොහොමද මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගෙන නැත්නම් වේදනාවේ සුඛ පැත්ත දුක පැත්ත අදුක්ඛ සුඛ කියන තුන අඳුර ගන්න හම් වෙන්නේ නැහැ. යෝගියාට පුරුදු කරන්න ඕනේ නැත්නම් යෝගියාට පුරුදු කරන්න. ඉතින් හැඟුම් ගන්නව කටයුතු කරන්න පුළුවන් ගැක්ක. එන්නේ එන්නේ අනු. මේ අනුන්ගේ තුලින්ම තමයි අපි වේදනාව දිහා ඒ කාර්ය සංකල්පය හිත මෑත් කරගෙන ඒක දිහා බලන්න පුළුවන් නැහැ. නමුත් මේක භාවනා අධිකාරම සමීපව එහෙම නැත්නම් භාවනා ජීවිතයේ සෑහෙන අත්දැකීම් ඇති කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට ඉදිරිපත් කළොත් අපි දන්නවා ආරම්භයේදී ජීවන ධර්ම කටිමල් පාන වේලාවේදී අවබෝධය ඊට සමග සමීපව ගමන් කරවීමට ජීවන බහැර කරන අවස්ථාව යෝගාවචරයේ විකාශය. මේ වෙලාවේදී අපි පොතින් මතක් කරනවා මූල කර්මස්ථානයේ හැකි පාඩ වෙන මෙහෙ කරමි මූල කර්මස්ථානයේ විස්තර මූල කර්මස්ථානය. එහෙම නැත්නම් බුදුමන අපිට කරන්න ගත්තා. ඉන්දේ ඉන්දේ සාධිය. ඒ අනුවීම තුලින්ම තමයි අපි වේදනාව දිහා පරතෝ සංකල්පේ. හිත මෑත් කරගෙන ඒක දිහා බලන්න පුළුවන් ගැතිය. තවත් මේක භාවනා අධිකාරය සමීපව එහෙම නැත්නම් භාවනා ජීවිතයේ පැහැය අත්දැකීම් ඇති කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට ඉදිරිපත් කළොත් අපි දන්නවා ආරම්භයේදී ජීවන ධර්ම කටින් වලකන වෙලාවේදී අරගෙන පිටක් සමග සමීපව ගමන් කරවීමට ජීවන ගහන කරන අවස්ථාව යෝගාචරයේ විකාශය. මේ වෙලාවේදී අපි පොතින් මතක් කරනවා මූල කර්මස්ථානයේ හැකිතාක් මෙහි කරවේ මූල කර්මස්ථානයේ විතර හැකිතාක් සමීපව බලන්න බාහිර දේවල් ඉල්ලුම් කරගන්න. මුලින්ම ඉල්ලුම් කරගෙන අරමුණේම හිත ගල්වා. හිත නිමග්න කරගන්න පුළුවන් මේ ප්‍රශ්නට ඒක උත්තරයක් ලැබෙනවා. අනිත් කායික වේදනා අඩු කිරීම සඳහා උල්ලුවන් තරම් සම්පූර්ණ කළා ගන්න. එතකොට කය සෑහෙන වෙලාවක් යනකම් අර සක්මණෙන් ඇතුළේ ව්‍යායාම විතර ඒක සුභාරි ඥානෙක පුළුවන්. ආන්නේ මේ පස්ස දෙක අරදෙදී අරවත් එක්ක හිත මුලින් මුලින් බලලා හිතිය අපිට අර ජීවන බතවල යම් කිසි ප්‍රමාණයක ඈත් කර ගැනීමක් කරනවා මේක වඩාත්ම සත්‍යයි බුද්ධ විපස්සක කියන්නේ. ඒකයි මේ බුද්ධ විපස්සනාව ප්‍රතිපදාවක් කියලා කියන්නේ. මෙන්න මේ தත්ත්වයේදී අපි හිතමු ජීවනාන්තය කාලයක් මාස වෙලා භාවනා කරන්නේ ප්‍රදේශයේ තේරුම් අරගෙන අරමුණ වේගයෙන් මෙනෙහි කරලා කරලා කරලා ඉතාමත් සමීප වෙලා අරමුණට හිත වැටුණා. ඒකට අරමුණට හිත වැටුණාදී කෙනෙක් සමාධිය පිහිටයි. ආ කපිපක්ඛේන අනවිදූතෝ අත්මාප්පිතෝගේ චිත්තං නිච්චලං කපේ. ඒ කියන්නේ දිගින් දිගටම මෙනෙහි කරමින් යන යෝගාවචරයට නීවර ධර්මයන් යම් කිසි වෙලාවක දුරු අකර ගන්න පුළුවන් නැහැ. අති සමත සමාධියකට හිත යනවා වගේ ආචනික සමාධිය ආරමුණේම අපිටෝගේ අත්මා සමාධියක් වගේ නිච්චල වෙන කරන්නේ. එතකොට මේ යෝගාවචරයේ භාවනාවේ සෑහෙන මේ කලතුන අවස්ථාවකටපත් වෙලා මුලදී කළත් බැයි අරමුණේ හිත ගන්නේ නැහැ. නමුත් ඒ තීටි සද්ද හෙනවා, වේදනා දැනෙනවා, ඊටි විදි එනවා, ආයතන බව දැනෙනවා ආදි වශයෙන් අර මූල කර්මස්ථානයේ හිත පවතිද්දීම අර ඉස්සර වගේ තලාපෙලාගෙන යනවත් මෙන්නම නීවරණ ධර්ම හොල්මන් කරන්න පටන් ගන්නවා. භාවනා යම් කිසි විදියක ඒකලකක් පවතී. ඒක දිගට යැදීම නීවර ධර්ම මතුවේ පටන් අපි හිතුවොත් අන්නේ වාගේ මූල කර්මස්ථානයක් තියෙනවා ඒ අතරම දක්ෂ වේදනාවක් එනවා. අපි දන්නවා දැන් දැන් 35ම දිනේ ඉඳලා දැන් 35 කරලා ඉතින් ටිකෙන් ටික ටිකෙන් ටික මේ ටයිප් එකට වතුර පුරවන වාගේ යටපැත්තෙන් ඒ පරිස්සතු පුරවන ගැටි නැහිලි වැඩ කරගන්න ක්‍රම ඒ කාලෙ වෙනවා යෝගාචර දන්නවා මේ සාධාරණ මේ වේදන. මොකද මම ගියා ඊයේ ටිකේ මෙච්චරයි ඒ වෙලාව දැන් කරා ඉතින් ඒ අතරමැද ගුරු උපදේශ ලැබිලා තියෙන පුළුවන් තරම් මූල කර්මස්ථානයේ හිතපාත. ඒ පාස්ථානයක ටිකෙන් ටික ටිකෙන් ටික වේදනාව මතුවේ. ඉතින් යෝගාන්තර හොඳ පිළිච්චක් අරගෙන අපිට දැන් මූල කර්මස්ථානක වැඩි වේදනාව බලවත්. ඒක නිසා මේ තත්ත්වවලදී නැවත නැවතත් අස්වාභාවික අසාධාරණ මූල කර්මස්ථාන වෙන කල වැඩක් නැහැ. ඒ සමහරට වේදනාව මෙහි කරන්න ඕනේ කියලා අර මූල කර්මස්ථානයේ බහා තබලා අර කර්ම වලට පවතිනා වේදනාව මෙහි කරනවා. මෙහි කරනට අහන්නේ අරමුණු පැත්තක තියලා අපි දුර බලි සම්බන්ධ බණ හිදී වේදනාවක් එනවා. අපන්න වාගේ කොටන්න වාගේ දැයි. ඒක මෙනෙහි කරගෙන මෙනෙහි කරනකොට යෝගාවතර හිතන දැන් මේ අර මෙතෙක් කියලා පහ තමන්නද මෙතෙක් කියලා කරගෙන ආපු මූල කර්මස්ථානේ යන්න පුළුවන්. මේක නමුත් අර වේදනාවට අල්ලපුවාම කොල්ලබවා මේ වගේ සහන ගහන අහුවේක වේදනාවට අහුවේ. ඒ නිසා මූල කර්මස්ථානේ පෙන්වත් යන්න විදියක් නැහැ. මොකද මේක එන්ටෙන් ටෙන් ටෙන්ට මේ විලිස්සාගෙන පයින්නේ සතෙක් වාගේ පයින් කරනවා. ඉතින් ඒ වෙලාවේදී යෝගාවචරය ආයේ වේදනාවත් එක්ක දිගින් දිගටම කටයුතු කරනකොට ඒ යෝගාවචරය යම් වෙලාවක පදිනවා. සංවේදනාව යෝගාවචරය විසින් යටපත් කරනවා නම් අනිවාර්යයෙන් මේ යෝගාවචරයේ හිතේ ද්වේෂයක් ආවා. මේ වේදනාවේ මම මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි කියලා දැනගන්නා සුළු අර අභ්‍යාසයක් කරන්නා සුළු විද්‍යානුකූල දර්ශනය වෙනුවට අර වේදනාව නැති කර ගැනීමේ පියහක් වේද කියලා ගැනීම. දුරු කර ගැනීමේ වේදනාව ද්වේෂයට පාර. ඒ නිසා මෙනෙහි කරන්නේ හරි තරහකාරයකට පරිවර්තනයෙන් බයිනවා. සම්පීතින් ළමයෙකු නම කියලා අතුන්නේ නම වල හංගන්නේ නම කතා කරනකොට ඒක බැලින්නකුත් නෙවෙයි ආවන්ත ආදරේකුත් නෙවෙයි. නම ඉන්නවා නම කියන එක. මේ මෙනෙහි කිරීම කියන්නේ ඒකයි. එහෙම නැත්නම් මේ කේන්ද්‍රයේ වෙලාවක අනුගත මනුෂයාට විශේෂයෙන් කතා කරනකොට ඒත් නමක් කියලා කියන නමුත් ඒක සාමාන්‍ය වෙලාවට කියාගන්න බැරි නම් මේ වෙලාවට කියන්න. සාමාන්‍ය වගේ තමයි අර තේන්ති ගිහිලා වේදනාව මෙනෙහි කරන්න ගියාම වේදනාව මෙනෙහි කරන්නේ විඳනයක් වශයෙන් හෝ වේදනාවකේ අර උපදෙසකින් කියන අදහස. එතකොට මේ යෝගාවතරය තේරුම් ගන්න පුළුවන්. මෙනෙහි කිරීම වැඩ කරන්නේ වැඩ කරන්න කියන හේතුව මෙනෙහි කිරීම අර ද්වේෂයේ විදිහින් පරිදි කරනවා. ඒකට යෝගාවතරයට යුක්ත වූ මෙනෙහි කිරීම තමයි පාවිච්චි එකක් තමයි මූල කර්මස්ථානයේ විදගෙන යන තරම් ආපු වේදනාව. මේ වේදනාව අපි මෙනෙහි කරන එතනෝ හිතියන මෙනෙහි කරන ගම පරිකලිමත් වෙනවා දැන් ද්වේෂය ඇවිල්ලා. වේදනාව વિશે අපේ සංඥාව වෙනස් වෙනවා. ආ මෙහෙම මේ පමුණා වූ ද්වේෂය මෙනෙහි වෙයි. මෙනෙහි කරුවොත් යෝගාචර පිනේවි මේ වේදනාව නෙවෙයි අපිට විඳින්න බැරි. මේ වේදනාව වංචනික වශයෙන් ඉතාම ධර්ම විනිශ්චයගත සතෙක් වගේ වාක්පත් කරන ඒ ද්වේෂයේ විදි සත්‍ය සම්පූර්ණව අවබෝධය. අනුභව මිනේ කිරීම අරමුණ දිහා යන්න තියෙන මාර්ගය තමයි. නිසා මිනේ කරාට කවදාකවත් අර පඳුරට වදිනව මිසක අහවට වදින්නේ නැහැ. ඒ නිසා අර ද්වේෂය කරලා ඒ ද්වේෂය ද්වේෂවත් දැනගෙන මිනේ කරගන්න පුළුවන් නම් ඒ යෝගාවතර දැකන්න පුළුවන් වෙනවා. වේදනාව વિશે අපේ ඇතිවෙනා වූ සංඥාව අපි ගන්නා වූ ආකාරය සම්පූර්ණ චිත්‍රය අවුකරන. ඒක තේරුම් ගන්න එක මෙහෙ කරන්න පුළුවන් නෑ. ඒ පස්සේ වේදනාව දැක් ගන්න පුළුවන් වේදනාව හොඳට අහුම්කම් වෙන්න පටන් ගන්නවා. වේදනාව තාමත් වැඩි වෙමින් තියෙනවා කියන එකක් වෙන්න පුළුවන් මධ්‍යස්ථ වෙන එකක් වෙන්න පුළුවන් අභිවෘද්ධි වෙන්න. ආන්නේ ඒ වෙලාවේදී වේදනාව දැක ගැනීම අපිට කියන්න පුළුවන් මධ්‍යම ප්‍රමාණයේ වේදනාව දැනගන්න අවස්ථාව. ඒකේ යම් වෙලාවක යෝගාචරයට ජය ගන්න පුළුවන්. වේදනාවට මේ ලඩාකාශක විනය කිරීම කරන්න පුළුවන් නම් නැවත ඔහු මූල කර්මස්ථානයේ ඉන්නේ විශාල වීලක්. ලොකු ජයග්‍රහයි හිතක. ලොකු පෞෂත්වකදී. ඒ මොකද මුංචතේ වේදනාවක් වහා විනය කළා කියලා හරියවද නෙවෙයි වේදනා විශේෂයක් ආව මේ ද්වේෂයක් දැනගෙන ඒකත් කියලා ඊගාට වේදනාවක් දැකලා ඒකත් හරියට තේරුම් අරගෙන මේ තමයි වේදනාවේ මධ්‍යස්ථමයි. ඒකේ අත්ංගනේ ගහලා යන්නේ මේකයි කියලා දැනගත්තාම ලොකු හත්කක් ඒ යෝගාවචරයට ඕනෙම තරම් ඉති අනිස්තරයක් වෙන්න පුළුවන් මේ මට බීජක් වඩා දාපු වේදනාවක් වෙනවා මගේ සතිය සමාධිය අත්ද කියලා බලන්න කියලා අභියෝගශීලී හැඟීමක් එන්න පටන් අර ගන්නවා ඒ යෝගාවචරය මතු දවසක මේකත් වඩා පැහැර ගන්නසු අය ජීවිතේ පැහැර ගන්නසුළු උද්‍ර වේදනාවක් ආවා ඒ විඳගෙන මේක තුල පවතිනා වූ මේ වේදනා මායාකාරී தත්ත්වය. විද්‍යාති වීමේමයි, සංකේ වීමේමයි, නැති වීමේමයි කියලා දැනගන්න. ඒක මොකද? ඒක කලින් කලින් කරපු හත්පත්තාන භාවනා නිසා යෝගාචර දන්නා මේ කුයි වේදනාව ආවත් ඒක බදා ගන්න ගියොත් මගේ කියා ගන්න ගත්තොත් පළ පළ කරනවා. මේක එන්නේ යන්න බදා ගන්න හිතෙනුයි. ඒ නිසා ඒ බදා ගන්න හිත පැත්තක කියලා අවිලයන් ආවම සතේ නම කතා කරලා අන්න එකයි කියන්නේ. මෙන්න මේ විදිහට වේදනාවේ එන්න එන්න එන්න එන්න අර තිබුණට වඩා ඉහළ මට්ටමේ වේදනාවක් දරා තියා ගන්න පුළුවන් තත්ත්වයට එනකොට ඒ යෝගාවචරයට ඉස්සර පුළුවන් උදේවරු වෙන හැමදාම ආවනකයි බලන්න පුළුවන්. ඉස්සර පුළුවන් ආරණ්‍ය විතරක් නෑ දැන් ළමෙක් පුළුවන්. ඉස්සර භාවනා කරන්න පුළුවන් භාවනා කරන විදිහක් මම විතරයි නෑ දැන් භාවනා නොකරන විදිහක් භාවනා කරන්න පුළුවන්. ආයෙත් යෝගාවචරයේ ඉවසීමේ ශක්තිය දැඩි භාව එන්ට එන්ට එන්ට වැඩි වෙනවා. මෙන්න මේ වැඩි වීම ඉස්සලාම වැටෙන යෝගාකාරකම. නමුත් මේකේ සමාධි ධර්ම පැත්තෙන් ගත්තොත් අන්ති පුතක් යන පැත්තෙන් ගත්තොත් මේ ලෝංජා සමාධිය හැදෙන්නේ කිසි. අපි මේ කාටද කායික වේදනාවක් නේ අපි හිතුව වෙන කෙනෙක් එකපාරටම සම්බන්ධතාවයේදී අපි අනිත්‍යක ගැන වැරද්දක් දැක්කත් එහෙම නැත්නම් අනිත්‍යක කියලා අපි වැරද්දක් දැක්කම ඉවසන්න පුළුවන් ගැතියි. නමුත් අපි දේශනා කරන මෙහෙම කරුවත් මේ ආලපාරින්න මේ විද්‍යාගත හිමියන් වල කියන ඊයතුන් ආවේ ඔක්කොම ඒ අපේ උඩට හොදන්නේ කියලා සමානව අපි හිතන මෙයා කෙනෙක් උත්පන්න කරනවා. ඊටන් ගියා හදන්නේ කියලා අර සංඥාවල් අපිට බාධා කරනවා. පුළුවන්කම කියේ. ඒ පුළුවන්කම කියේ ඉදිරියට දරාගෙන ශක්තිය ඉදිරියට යනවන ඒ යෝගාචර තනියෙන් දිවින කෙනෙක් පාඩපත් වෙනවා. මේකට වඩා වඩලා ගත්තා. මේ මං කරත් පාඩමක් කියලා කියන්නේ මෙහෙම ඔක්කොටම ඕනේ දාත් කරන්න බෑ කියලා. ඒ දේවල් හදන්න පටන් අරගත්තොත් අර සම්පූර්ණ යෝගිකත්වයේ බලදා. ඒක නිසා මුලින්ම මම සඳහන් කළේ මේ වේදනාවත් එක්ක ඉගෙන එක නෙවෙයි ප්‍රශ්නේ. ඊට පස්සේ තියෙන සංඥා. අපි සාමාන්‍ය සිංහල කියන්නේ කිව්ව කන වේදන මුලවන්නේ කොහේද කටු වේදනාව නේදනවා ඉගෙන ගන්න. මේ යෝගාවතර දැනගන්න ඕනේ මේ ධර්මය. වාචනික ස්වභාවයෙන් වැඩ කරන නාම ධර්ම වල රූප ධර්ම වල වන්තේ භාවයට වඩා ශීඝ්‍රයි උග්‍රයි මේ නාම ධර්ම. ඒ නිසා ඒවයිදී මුලමඳ ආගතුල දැනගැනීමේ භාවනාව කරනවා කියලා කියන්නේ ඊයේ කරපු මත්තම අදට පදවලා. අද වෙන්න වෙන්න ඒක අල්ලපු දෙයක් වාගේ. නැත්තම් අනුන් දෙයක් වාගේ. ආගන්තුක භාවයේදී හිත නෑත් කරගැනීමේ ශක්තිය. ඉතින් ඒකකට ආවාර කලින් කියාව රහාගේ කාර්යය නැහැ. හඳුන් බරගතිය නැති. එතනට විඳ ගන්න පුළුවන් ගැතිය නැති. ඉතින් ඒකවල ලෝකයා අපිට චෝදනා කරනවා මොන දැක්කුවත් අපි වැඩක් නැහැ ගලනවා. විශේෂයෙන්ම මොනවාද මේ කවුරු ප්‍රශ්නයක් කියවම හොයල බල ගැටියක් තියෙනවා. කවුරුද ඇවිල්ලා දුක් ගැන වෙලාවක් කියවම හොයල බල ගැටියක් දැන් ගලනවා. ඒකත් යෝග ජීවිතේම කැලලක් තමයි. ඒක තේරුම් ගන්න ඕනේ මේකට කියන්නේ නිබ්බිදානයි. නිර්වින්දනය මොනම දෙයක නින්දනයක් තියෙනවා. ඒ වින්දනයක් තියෙන කියලා කියන්නේ අ අත්‍යවශ්‍යතාවය. හොඳට මතක තියාගන්න ඕනේ. මේක ප්‍රතිසංකරණයේ යුක්ත වෙනවා. සීක්‍රණයේ අපේ අපත්‍චිනා දෙනමක් කියලානේ. මේ දෙක දෙවිදාන්න ඒකලා. මොනවද දෙවිදා? මෙතන කියන්නේ මොනවද කියන්නේ? දෙක දෙවිදාන්න අවුස්සක් ගන්නවද කියන්නේ. භාවනා නොකරපු කෙනාට වේදනාව ලෙඩක් තමයි. නැත්නම් ඒක ලෙඩ කාලය. භාවනා කරන කෙනාට වේදනාවට අරමුණක් විතරයි. ඉත මුල මෙහෙමයි මැද මෙහෙම අග මෙහෙම. ඉතින් බලනකොට කෙනෙක් ඒකට අපි චෝදනා කළා අපි කියනකොට ඉස්සරහේ ඉන්නේ ඉන්නේ අපි එහෙමද කෙන්දි ගන්න කරවන්න ඕන කමක් නැහැ. ඒ කෙන්දි දාලා කරවලා කවදාකවත් මේ ලෝකේ කලින් ඉඳන් නැහැ. ඒ නිසා වේදනානුපස්සනා පිළිබඳව ඉදිරියට යනකොට අර මධ්‍යස්ථ අවස්ථාව වේදනාව එනවා ප්‍රමාණිකව ගන්න පුළුවන් ඊට පස්සේ ඒක. ඒක ඊට පස්සේ මෙලේ ඉදිරියට යන කරන්නේ. ආන්නේ වෙලාවේ හරියට දැනගෙන තේජය වේදනාව දෙකම කරගෙන මාතන ධ්‍යාන යෝගාවතර එන්නේ කතා නොකරන ඒ වේදනාව විශ්ේ පුදුමාකාර විශේෂ සංකාරයෙන් කරන්න පටන් ගන්නවා. ඒකෙත් තපස් ගුණය. ඊයසීමේ ගුණ වැඩි. ඊයසීමේ ගුණ වැඩෙන්න වැඩෙන්න වෙලාව වැඩි වෙනකක් යනවා. ඉන්නකයි භාගයක් කියන කෙනාට පැය තුන කාලමාරි ඉන්නවා. පැය දෙක වෙනනම් දෙක තුන හිටිනවා. අනුමුණ මූල කර්මස්ථානයක වැඩි වේලාවක් පැවැත්ීමේ ඉඩ පාඩම් කරනවා. සිහින්තර වේදනාවයි ඉදපාඩු ගන්නවත් එක්කම යෝගාවචරයේ අවස්ථාව පැහැරෙනවා තමයි. තම හිතානන්න මේ වේදනාව විශේෂ කියන වටිනා පින්ම දැනලා අපි වැඩි වේලාවක් වැඩි ප්‍රස්තාවක් අරමුණක් එක්ක උනට උන දාලා ඉන්නේදී ජයග්‍රහණය පජායම් බොන්ඩය නෙමෙයි කියන්නේ වැඩි වැඩි වේදනාවේ මේ අරමුණේ මුල කර්මස්ථානයේ තොරතුරු දැක ගන්න. ආදමික ආපාරකතම දැනගන්න දැනගන්න යෝගාචරයේ මේ මාර්ගයෙන්ම මූල කර්මස්ථානයේ මූල කර්මස්ථානයේ අත්තා වූ මේ හැදෙන්නේ දැනගනි මාර්ගයේ මේ යාන්ත්‍රණ දැනගත්තා වූ වේදනාව හැදෙන්නේ රාශක් කරගන්න. මේක අතර තියෙනවා මේ රූපාරමණක් වේවා නාමාරමණක් වේවා සමානතාවය කිසි ආන්නේ සමානතාවය වැඩ කරනකොට ඉස්සරහින් ඉන්නවා. ඒ රූප කර්මස්ථාන ආලෝකයෙන් තමයි මේ නාම කර්මස්ථානයේ වැඩ කර අනුදව ලැබෙන නාම කර්මස්ථානයේ උදව් දෙනවා රූප කර්මස්ථානත් එක්ක මොනවද මොනවද වැඩි වේලා ඉන්න පුළුවන් ශක්තියක්. මෙන්න මේ විදිහට මේ දෙන්න පොඩි ගොතනවා වාගේ ඉතිරිලා කල්පිනවා කිසිම ගොතාලියෙන් තමයි මේ භාවනා කරනවා. ඒ නිසා අපි අත්‍යන්ත කරගන්න ඕනේ භාවනාවේ වැඩි වේලාවක් ඉන්න වීර්ය විශේෂයෙන් වීර්යයක් වැඩෙන්න මේ වේදනාව පිළිබඳව අපි අරතෝසන් කරනවා. සමුංගේ දෙයක් වාගේ. සත්‍යමාතේ ඊළඟ වේදනාව දිහා බලන වාගේ හැඟීමකින් කටයුතු කරනවා. ඒක නිසා අඳුනගත්තේ වැඩි කම් වෙනකොට ඒකදී විද්‍යාත්මකයි. අධ්‍යායන කරන ගැටි වැඩි වෙලා අවසානයේ මරණ වේදනාව පරිණාමයේදීම නිින්ද නැත්නම් හිතන්න එපා ලබන ආත්මදී ආය ආමේ යාති ආකාරයක් අහු නෙවියයි මරණ වේදනාවක් මේක විදිහට මරණ හා සමාන පටවියාපෝ තේජෝ වායෝ වල සිටිත අවස්ථාව ආවා මේකත් වඩා මට මේ ශක්තිය දරගන්න පුළුවන් කරගන්න ඉඳ ගන්න ශක්තියක් ලැබීවා කියන අදහස හැම වෙලාවෙම මේ ජීවිතේ මේ ආත්මෙදී මට ලැබුණොත් ඒක මේ ජීවිතේ ලොකු දෙයක්. මේ පංචස්කන්ධය ඉගෙන ගන්නවා කියලා කියන්නේ මේ පංචස්කන්ධය ඇතුළේ තියෙන ඔක්කොගෙම තිබෙන අවස්ථාවල් දුරටි ඉගෙන ගන්න එකයි. ඒකට ආසන්නම බාධා කරන්නේ. වේදනාවට ආසන්නම බාධා කරන සංඥාවෙන් තමයි සංඥාවක් හදාගෙන වේදනාවක් හදාගෙන. දුක ධර්මයෙන් ලැබෙන ආ වූ අත්දැකීම තවදුරටත් පුළු කරමින් මේ වේදනාව හියේ තව ඉදිරියට යන්න පුළුවන් වෙනවනේ. මුළු ලෝකෙම හොයන. ලෝකෙ මේ පිටිපස්සේ දුවන්නේ දැක හොයාගන්නේ. නමුත් තාම හම්බුනේ නැහැ ඒකට සමීකරණ. බුදුහාමුදුරු සමීකරණ කියනවා. ආනේ සමීකරණ නම් වෙනවා ඒ යෝගාවතේ. එතකොට අර ගේ සිත දෝමනස්ය අයින් කළා. නිකම්මට දෝමනස්ය හෝ නැත්නම් නිකම්ම දෝමනස්ය ලබා ගන්නවා. අපි භාවනාවෙන් ළඟන මේ සත්‍යකට මේ යන්නේ කියලා ඒක ඒකාන්තයෙන් මේක වඩා වඩා සියුම් දෝමනස් වේදනාවට අවසානයේ අපුක්කෝදුක වේදනාවට උපේක්ෂාවට නිසා අදත් අපි කායකට පරිකාලයක් අරගෙන තියෙනවා මේ කාලෙ පිළිපත් කරගත්තා වූ මේ කාරණා නිසා යම් බාධක කරදර වර්ධවවටා ගැනීම තිබුණ ඒවා දුරු වේවා අපිට භාවනාව තවත් සිදු කරගෙන වේදනානුපස්සනාව වෙනතම වේදනා ඡන්දේ වඩා තේරුම් ගැනීම ශක්තිය අපි බාහිර අපිත් එක්ක මේ දුක් විඳින කෙනෙක් අත්හරින්න. සත්‍යය ඇති ඇති තේරුම් ගැනීමට මේ සතිපට්ඨානයේ හේතු වේවා මේ මාර්ගයේ සත්‍දා විදින සමාධි ප්‍රශ්නාගෙන ඉන්දිය ධර්ම දුරු වෙලා මේ ජීවිතයේදී මේ වේදාවන්ගේ අවසානයේ සම්මුත වූ සාරසූතුවේ වෙනුවට ලබාගත හැකි දේට අපිට යාගන් ශක්තිය ධෛර්ය බලය ලැබේවා ප්‍රාර්ථනාවේ මේ ධර්ම දේශනා සමාප්ත සාකාකම් මේති සම්මතං සම්පදං සබ්බේ දීවා නමස්තු සත්සංඝස්සි දිට්ඨියා සත්තාකාකම් මේති සම්මතං සම්පදං සබ්බේ දීවා නමස්තු සම්පදං සබ්බේ දීවා සත්තාකාරම් දීහි සම්බතං කුඤ්ඤං සදං සාති සත්තානුමෝදං සීලං සම්පාති විද්‍ය ආකාරක්ඛා කුණ්ණක්ඛා හේවාමගාමි සුඛා සිරං ගක්ඛන් සුඛානෝ ආකාරක්ඛා කුණ්ණක්ඛා හේවාමගාමි සුඛා කුඤ්ඤං සංඝං නෝදිත්වා සිරං ගක්ඛන් දේශනං ආකාදස්සානි බුම්මස්සා දේවානාගාමනිතා පුඤ්ඤං අනුමෝදිत्वा සිරං සක්ඛන්තු මං කරං සිරං හෝ ඥාතිනම් සෝතු සුඛාවන්තු නාතියෝ සිරං හෝ ඥාතිනම් සෝතු සුඛාවන්තු නාතියෝ සිරං හෝ ඥාතිනම් සෝතු සුඛාවන්තු නාතියෝ